ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස සත්තින්ස සත්පදා වේදි තබ්බානීති කෝපනේතං උත්තං කිංච තං පටිච්ච උත්තං ච ගේහස්ථානි සෝමනස්සාති ච නෙක්ඛම්මසිකානි සෝමනස්සාති චගේහසිකානි දෝමනස්සානි ච නෙක්ඛම්මසිකානි දෝමනස්සානි සගේය සිතානි උපේක්ඛා සනික්ඛම්ම සිතා උපේක්ඛාති සදා බුද්ධ සම්පන්න කෙනත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය හැම මොහොතකම කළ යුතු දෙයක් කරන්න ඕන දෙයක් දේශනා කරලා තියෙන ධර්මයක්. අහගෙන ඉන්න විතරක් නෙවෙයි. අහලා දැනගෙන මතක තියාගන්න විතරක් නෙවෙයි ඒ අනුව පිළිපැදීමෙන් කළ යුතු දේ දේශනා කරපු ධර්මයක්. ඉතින් අපේ තුර තියෙන සියලු ආශ්‍රවයන් දුරු කර ගැනීම පිළිබඳව බොහෝ දින ගානක් අපි සබ්බාස්ස සූත්‍රය අනුව සාකච්ඡා කරමින් ඉන්න අතර වාරෙදී මට හිතුණාද ඊට වැඩිය වෙනස් දෙයක් පොඩ්ඩක් අපිට විවේකී පුත්තේ හැමදාම දැන් සබ්බාස්ස සබ්බාස්ස සූත්‍රය කියලා සූත්‍රයේ අන්තිම කොටස සාකච්ඡා කරමින් තිබුණත් මම කල්පනා කරා අපිට හිතන්න යමක් තියෙන කාරණා කීපයක් අද දවසේ සාකච්ඡාවට ගත්තොත් හොඳයි කියලා. මේ ආයතන වලින් උපදින්නා වූ පටිච්ච සමුප්පන්නව උපදින්නා වූ විදින ධර්මයන් 36ක් සෝමනස්ස දෝමනස්ස වශයෙන් අපේ මනසින් විඳින ධර්මයන් 36ක් තියෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඒකට සත්‍යපද කියලා. ඒ කියන්නේ මේ මේක තියෙන්නේ සලආයතන විභංග සූත්‍රයේ. ඒ කියන්නේ අපි මේ අපි ඔක්කොම බුදුරජාණන් වහන්සේ මේ අපේ අපිව විභජනය කරා අපිව බෙදුවා. ඉතින් අපේ ශරීරයත් වෙලාවකට බෙදලා පෙන්වනවා අපිට. අපේ අමාරුම කොටස ශරීරය බෙදෙන එකට වැඩිය සිත බෙදා වෙන් කරන එකයි. සිතේ සිතුවිලි බෙදා වෙන් කරන එකයි. අපි ඔක්කොම ජීවත් වෙන්නේ පින්නත් මේ සෝමනස්ස සාගතව ඉන්න. අපේ ඔකගේම පරම අදහස. අපි හැම දෙයක්ම කරන්නේ ඒ කරපු දේ හින්දා සතුට වෙන්න. එහෙම නේද? අපිට එකතු වෙලා මම කියන්නේ මෙහෙම. අපි එකතු වෙලා එකමුතු වෙලා ඔක්කොම පැත්තකට දාලා හැමදේම පොඩ්ඩක් පැත්තකින් තියලා සාකච්ඡාවක් කරන්න පුළුවන් වෙන්න ඕනේ. විවෘත මනසකින්. මොන වගේ සාකච්ඡාවක්ද? මොකද දැන් කරන්නේ කියලා. හරි. ඇයි? කොච්චර ධනය එකතු කරත්, කොච්චර බලය එකතු කරත්, කොච්චර දේවල් මම මගේ ජීවිතේට එකතු කරගත්තත් මේ ස්ථිර සොම්නස් බවක් නැහැ නේ අපි. මේ සතුට වෙන්න කරන උගා දේවල් හින්දා අන්තිමට ඇති සතුටක් නෑ හැදුනත් එක බොහොම පොඩි වෙලාවක් අපි එක්කෙනාට එක්කෙනා වෙලාවකට අපි ප්‍රියම පුද්ගලයා අපි ළඟින් තියාගන්න උත්සාහ කරත් ඒත් එක්ක අපි නිරුසන්න දෙන්නට වෙලාවකට මොන කරුණක්ද බලන්න මේක එහෙම ඒකෙන් දැන් අපි බලන්නේම අපි ප්‍රිය අය ඕනෑ කියලා බලනවා මම අහන්නවා ගැත්තම මම කියන්නේ ඒක අපි අත් මොකක්ද කියන්නේ පොළවේ පය ගහලා අත කතා කරගමු කියලා නේද අපි ප්‍රිය අය ඕනෑ කියලා කියනවා පොඩ බලනකොට පියයත් එක්ක ඉන්නලා ටිකක් කලා ගියාම මොකද වෙන්නේ? අල්ලනවද නැද රණ්ඩුවක්? නේද? එයා එහෙනම් දොමන සුපදිනවද නැද්ද? වෙලාවකට එපා වෙනවා වගේ වෙනවද නැද්ද? ඕනෙම නැහැ කියලා හිතනවද නැද්ද? නේද වෙන කරන්න දෙයක්වත් නැති වෙනවද නැද්ද? ඉතින් මේ වගේ මේ මේක මහා පටලවිලා. කොයි පැත්තෙන් බැලුවත් ස්ථිර සතුරකට එන්න පාටක් නැහැ වගේ. කොහොම නමුත් කමන්නේ නැහැ. මේ ඔක්කොම වෙන්නේ ආයතන හරහා අපි ආයතන කියන්නේ මොනවද? ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන මේ අභ්‍යන්තර ආයතන හරහා අපේ හිතේ හැදෙන දේවල් වගේක් මේවා. හරි. එතකොට මේ හැදෙන සෝමනස්සය කියලා කියන එක එක නිර්මාණයක්, ඒක නිෂ්පාදනයක්. බාහිර දේවල් හේතුලා පටිච්ච සමුප්පන්නව සකස් වෙන පටිච්ච සම්පන්නව අපේ පටිච්ච සම්පන්නව කියන්නේ හේතු ඇතුව අපේ හිතේ ඇති වෙන සොම්නස් සහ දුම්නස්. කෙනෙකුට කැමැත්ත තියෙනවා නම් කැමැත්ත තියෙන තාකල් එයාව දකින්නකොට මට සොම්නස්යක් උපදිනවා. එයා මොකාවක් හරි නරක වැඩක් හරි මට පුස්සන්න නැති විදිහට වැඩ කරොත් එහෙම අර කැමැත්ත නැති වෙනවා. ආන්ගේ කැමැත්ත නැති වෙන හින්දා ඊට පස්සේ දකින්නකොට දුම්නස් එන්නේ. නේද? ඊට පස්සේ ආය ආ හරි හරි මම මේ විදිහට වැඩ කරන්න කියලා එයා ආය මං කැමති විදිහට වැඩ කරන්න පටන් ගත්තා. ආය මට සොම්නස් වෙනවා. ඉතින් අපි පුළුවන් තරම් උත්සාහ කරන්නේ මේ සෝමනස්ස මේ හිත තියාගන්න. ඔන්න සෝමනස්සය, දෝමනස්සය, උපේක්ෂාව කියලා තුනක් තියෙනවා. හරිද? මේ හැම සෝමනස්සයක්, දෝමනස්සයක්, උපේක්ෂාවක්ම චක්කුව කියලා කියන්නේ ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස කියන ඉන්ද්‍රියන් හේතු වෙලා සිදු වෙනවා. ඒ ඉන්ද්‍රියන් 6යි. සෝමනස්ස ඒ කියන්නේ ඉන්ද්‍රියන් හේතු වෙලා උපදින සෝමනස්ස ඉන්ද්‍රියන් 6යි. ඒ ඉන්ද්‍රියන් හේතු වෙලා අපේ මනසේ උපදිනා වූ සෝමනස්සයන්, දෝමනස්සයන්, උපේක්ෂාවන් කියලා තුනයි. හයවරක් හයේ ඒවා එතකොට ඉන්ද්‍රියන් 6යි 6 ඒවා තුනක් 18ක් වෙනවා නේද? එතකොට ඒ 18 ආයතරයක් කොටස් දෙකකට බෙදෙනවා. දේහ නිස්සිත කියලා කියන්නේ පංචකාම සම්පත්තියින්ද උපදන්නා වූ ඒවා. විදර්ශනා නෙකම්ම නිස්සිත කියන්නේ විදර්ශනාවෙන් දා උපදින දේවල්. ඒතර විදර්ශනාවෙන් අපිට සෝමනස්සය උපදිනවා, දෝමනස්සය උපදිනවා, උපේක්ෂාව උපදිනවා. පංචදාන සම්පත්තියෙන් ද සෝමනස්සය උපදිනවා, දෝමනස්සය උපදිනවා, උපේක්ෂාව උපදිනවා. එතකොට ආය දෙකෙන් වැඩි වුණා ඒක. 18 දෙකෙන් වැඩි වුණාම 36යි. අන්න ඒ වගේ සත්‍ය පද කියලා සඳහන් කරේ මේ සත්‍යය තුළ උපදින්නා වූ සෝමනස්ස දෝමනස්ස උපේක්ෂාවන් බුදුරජාණන් වහන්සේ වර්ගීකරණය කරලා තියෙනවා 36කට බෙදලා දෙනවා. හරිද? ඔය 36 පිට එකක්වත් මගේ හිතේ හැදෙන්නේ නැහැ. හරිද? ඔය 36 පිට එකක්වත් මගේ හිතේ හැදෙන්නේ නැහැ. එහෙනම් දැන් මෙන්න මේ 36 ගැන පොඩ්ඩක් සාකච්ඡා කරගන්න තමයි අද දවසේ මම කල්පනා කරේ. මේකේ හරි ලස්සන අපූර්ව වැඩ පිළිවෙලක් තියෙනවා. ඒක නිසා ඒක ඉස්සෙල්ලා මේ 36 මොනවද කියලා බලමු. මේ අපි ළඟ සිද්ධ වෙන වැඩ පිළිවෙල. ඉස්සෙල්ලා මම කියනවා එහෙනම් අපිට සාමාන්‍ය ජීවිතේ ගමුකෝ. දැන් අපි කතා කරපු දේවල් තියෙනවනේ. මේ ගේහ නිශ්චිත කියලා කියේ පංචකාම සම්පත්තිය. දරුවෝ දැකීමෙන්, ආදරය කරන අය දැකීමෙන්, තව නොයෙකුත් කෙටින් කියනවා නම් ඇහිඳ, කනින්ද, නාසය, ඇහැට ලස්සන රූප, කනට මිහිරි ශබ්ද, නාසයට ගන්ධ, දිවට රස, ශරීරයට පහස, මනසට ආදරය, කරුණාව, මෛත්‍රිය වගේ ධර්ම. ඒවා ලැබීමෙන් අපි මේ ලෝකේ සෝමනස්ස භාවයටපත් වෙනවා. හරිද නැද්ද? එහෙනම් මම ඔන්න දැන් කොහොමද කියන්නේ මගේ හිත සෝමනස්ස භාවයටපත් උනේ අන්න රූපය දැකලා මම මම සන්තෝෂයෙන් ඉන්නේ. අන්න අර සද්දේ හින්දා මම සන්තෝෂයෙන් ඉන්නේ. ඉතින් ගීත අහලාගෙන අපේ ලස්සන සින්දුවක් අහුවා මම සන්තෝෂයෙන් ඉන්නේ කියලා කියලා. නේද? ඊට පස්සේ මිහිරි ගන්ධේ හින්දා සන්තෝෂයෙන් ඉන්නවා. නේද? ඊළඟට නේද ඔක හොඳට බලා ගන්න පුළුවන්. විවාහ මංගල උත්සවය කළාම ඔක්කොම ටික තියෙනවා. කෙනෙකුට සෝමනස්සය උපදින ඔක්කොම අපි හදනවා. ලස්සන රූප එතන තියෙනවා. නේද? අර සංගීත කණ්ඩායම ගෙනලා සින්දු කියන් දානවා. යටේ අවට ඔක්කොම සුවඳ පරිසරය සකස් කරනවා. ඊළඟට ඈතට පේන විදිහට ලස්සන කැම ටික හදලා තියෙනවා. කැමති කැමති අය නේද? හැප්පෙන්න පුළුවන් විදිහට ඉන්නවා. ඒ නේද? ඊට පස්සේ ආදරය, කරුණාව, ඒ වගේ ඒවාත් එතන තියෙනවා. ප්‍රියභාවය ඔක්කොම තියෙනවා. ඉතින් අන්න ඒවා බලන්න අන්න ඒ වගේ තැනක අපිට ඔක්කොම ටික තියෙනවා. මේ මම පොඩි උදාහරණයක් කියන්නද ඒක ටිකක් අනුම් පදයක් හැබැයි ටිකක් දරුණු දරුණු අනුම් පදයක් අනුම් පද හොඳයි ඇයි ඇනෙන්න ඕනේ අනුනහම හොඳට හිතෙනවා රිදුනහම ඒක ටිකක් මතක තියෙනවා හැදෙන්න හේතුවක් වෙනවා මේ බලු දුක් විඳිනවා කියලා අහලා තියෙනවා දැන් සාමාන්‍ය ව්‍යවහාරදී බලු දුක් විඳිනවා කියන්නේ මොකක්ද දන්නේ බලු දුක් විඳිනවා කියන්නේ කවුරු විඳින දුක්ද බල්ලු විඳින දුක් නේද? අයනම් බල දුක් විඳිනවා කියන එක මොකක්ද කියලා බලාගන්න බල්ලු විඳින දුක මොකක්ද කියලා හොයාගන්න වෙනවා. හරි. මම කියන්නේ අනුපදේ ටිකක් දරුණුයි ආශ්‍රය කියලා. ආ මම බොහෝම හුරුතලයට බල්ලෙක් හදනවා. එයා ඉතින් මාට හරි කැමතියි. නේද? මාන්නේ ස්වාමියා එතකොට දැන් බලන්න හිතන්නකෝ ගෙදර ඉන්න කුංචි බලපැටියෙක් කියලා. එයා මා එයාගේ ළඟට මාව ගත්තාම එයා කොහොමද? ඇහෙනොත් hina වෙනවා කනෙනොත් කතා කරනවා නේද දිවෙනොත් කතා කරනවා ශරීරේ නටවනවා වලිගෙනොත් කතා කරනවා පුදුම කැමැත්තක් තියෙනවා නටනවා ඉතින් එයා හරි කැමති මාත් එක්ක යන්න රවුමක් එහෙම යන්න තියෙනවා උඩින් උඩින් වගේ යන්නේ මාත් එක්ක යන දවස නේද මොකද ඉතින් දැන් නේද එයාට හරි සෝමනස්ස තියෙනවා හැබැයි එයාට වැඩි වටින යාළුවෙක් අපේ ගෙදර ආපු ලාව මම මොකද යාර කරන්නේ ඇවිල්ලා මෙතන කරදර කරනවා නම් මොකද කරන්නේ? එයාට මගේ යාළුවා ආවා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. ඇන්න කෙලිම මගේ ඇඟටයි එන්නේ. නේද? හැප්පෙන්න එනවා, දඟලන්න එනවා, නටන්න එනවා. ඒ වෙලාවට මම මොකද කරන්නේ? සැර කරලා එළවනවා. එළවන වෙලාවටත් එයා යන්නේ කොහමද? තරහෙන් දැන් නැත වලි කරනවද දැන්? ඕ වලි කරනවා යන්නේ. ඊළඟට එයා ඒත් කරදර කර කර අපහුව වෙනවා නම් සද්ද කරනවා නම් මම මොකද කරන්නේ? කුඩුවට දානවා. කුඩුවට යන්නේ නැත්නම් මොකද කරන්නේ? පොඩි කොටුව කරා ගහනවා තත්ත්වයක් දානවා නේද රිදෙන්නම ගහන වෙලාව වෙනවා එතකොටත් එයාගේ වර්ගයේ මොකද වෙන්නේ එතකොටත් එයා වර්ගයේ වර්ණවර්ධනයක් දෙන්නේ තරහෙන් දෙන්නවත් නෑ නේද දැන් බූඩු ඇතුළේ වෙලා ඉන්නේ හැමදේම මාවරගෙනට වලිග වරන කොයි වෙලාවෙ විදියට ගයිස් දන්නේ නැහැ කොයි වෙලාවෙ විදියට ගයිස් දන්නේ නැහැ සරතරවට කරනකොට එයාගේ හිත තියෙන කාගේ පැත්තටද මගේ පැත්තටමයි නේද එයා හරියට දුක් විඳිනවා මං හින්දා හැබැයි දුක් වෙනදට එයාගේ හිත හැමදේම මගෙන් ගැලවෙන්නෙම නැහැ. ආන්ගේ දුක මොන දුකද ඒ දුකට කියන්නේ එතකොට? බලු දුක නේද? ඒක බලු දුක නේද? කොච්චර වෙනස්කම් කරත් අපි නේද ගැලවෙන්නේ නැහැ. කොච්චර වෙනස්කම් කරත් එතෙන්ටමයි හිත. එතෙන්ටමයි හිත. බලන්න පොඩ්ඩක් අපි ගොඩාක් බැඳීමකින් ඉන්නවා කාත් එක්ක හරි. දරුවන් ගැන හෝ දරුවෙක් ගැන හරි දරුවෙක් එක්ක හරි කාටෙක් හරි තද බැඳීමකින් ලොකු ආදරයකින් ඉන්නවා කියලා හිතන්න. හැම වෙලේම හිත කොයි පැත්තටද? මේ පැත්තට නේද? වෙලාවකට නේද ළඟට අරන් අනේ පුතේ අනේ අප්පච්චි කියලා අනේ කියලා හොඳින් කතා කරලා හොඳට නේද හිත තනසෙන විදිහට කටයුතු කරනවා. හැබැයි මට වැඩි වටිනා කෙනෙක් වටින දෙයක් හම්බෙච්ච වෙලාවට කොහොමද? වටින දෙයක් වටින කෙනෙක් හම්බෙච්ච වෙලාවට කොහොමද? කතා කරාට වැඩි ගණන් ගන්නෙ නැහැ. පස්සේ කතා කරන්න. පස්සේ කතා කරන්න කියනවා. නේද? කරදර කරන්නේ නැතුව ඉන්න කියනවා. සැත කරලා ඉන්න කියනවා. ඕක කතා කරගන්න පස්සේ බැරිය කියනවා. තරවටු කරනවා. ඒ තරවටු කරනකොට හිත කොහොමද? ඒ පැත්තටම නැමිලාද නැද්ද? නේද? මොන තරම් වෙනස්කම් කරත් විශේෂයෙන් දෙමාපියෝ ගත්තොත් එහෙම දරුවන් කෙරෙහි කොච්චර නපුරුකම් කරත් නේද මොන જાති කරත් ඒ පැත්තටම නැමි නැමි ඒ පැත්තටම නැමි නැමි මොන තරම් අසාධාරණ කරත් ඒ පැත්තටම නැමි නැමි ඒ පැත්තටම නැමි නැමි තියෙන ස්වභාවය තියෙනවද නැද්ද නේද හැම වෙලෙම සමාව දෙමින් අයින් කරන්නේ නැහැ හිතෙන් බැහැර කරන්නේ නැහැ මොනවා කරත් ඉතින් මොනවා කරත් ඉතින් වචන දන්නවනේ වචන මාලාව නේද මොනවා කරත් ඉතින් මොනවා කරත් ඉතින් කියන්නේ එතකොට මේ මොන දුක්ද විඳින්නේ කියන්න එපා කියන්න එපා. කියන්න එපා කොහොමත් මේ මොන දුක්ද විඳින්නේ කියලා ඔය ආයතින් ආව නේද? ආය ආය තවත් එකක් මාත් එක්ක තරහ වෙන එකක් තියෙනවා. ඒක අපි කාගවත් වැරද්ද නෙමෙයි තියෙනවා. ඒක අනිත් අයට අපි දොස් කිව්ව නෙමෙයි. අපිට පුළුවන් ද කියලා බලන්න අනිත් අයට වෙනසක් කරන්න නැතුව එක දිගට සලකන්න. දැන් අපේ පැත්තට හැරෙන්න. අපිට කවුරු හරි ආදරය කරනවා. එයාගේ ආදරේ මම පිළිගන්නේ මගේ හිතෙත් ආදරයක් ඇති වෙච්ච වෙලාවට විතරයිද නැත්නම් මට ගොඩක් වැඩ වැඩි වෙලාවක මට තරහ ගිහිල්ලා තින්න වෙලාවක මට වෙන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා ඊට වඩා වටින දෙයක් මට හම්බෙච්ච වෙලාවට මම කරදරයක් කොට සලකනවද නැද්ද? ඒක තමයි සංස්කාරයගේ ස්වභාවය. ඒක තමයි මේ අපේ හිතවල ස්වභාවය. ආන්ගේ ස්වභාවයෙන් ඉදිසරණක් පතන්න බෑ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒකයි. ඒකෙන් ස්ථිර සැලසීමක් ගන්න බෑ. ඇයි ඒ හැම දෙයක්ම වෙනස් වෙන හින්දා. අපි ඇහැට පේන රූපින්දා කනට ඇහෙන ශබ්දින්දා නාසයට දිවට ශරීරයට මනසට දැනෙන මේ ආදරය ආදී ධර්මයන් හින්දා අපිට උපදින සෝමනස්සය හරි වේගයෙන් දෝමනස්ස බවට පත් වෙනවා. ඒක තමයි ගේහනිසිත සෝමනස්සය කියන එක අපිට උපදිනවා තමයි. ඒ කියන්නේ දැන් තේරෙනවනේ ගේහනිසිත කියන්නේ ඔය ඔය කියන හැම දෙයක් හින්දාම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන දේවල් වලින් උපදින සොම්නස් ගතිය අපේ හිතේ ඒක බොහොම කාර්කසයි බොහොම ෂණයයි හරිද බොහොම කෙටි ඒ වගේ මේක පවත්වන්න පුළුවන්කමක් නැත්තේ නෑ අන්න ඒ වගේ ඔය හය ආකාරයකින් අපේ හිතේ උපදින සෝමනස්යක් තියෙනවා ඒක වටින්නේ නෑ හරිද අන්න ඒවා නැතිවීම හින්දාම පින්නත් මේ සෝමනස්යක් උපදිනවා හරිද ඒ සෝමනස්යට කියන මොකක් කියලාද ගේහනිස්සිත කියලා කියන්නේ පංචකාම සම්පත්තියින්ද දෝමනස්සයක් අපේ හිතේ උපදිනවා. හරි පුදුම වැඩේ වෙන්නේ. මට පක්ෂයයි මට විපක්ෂයයි ඔක්කොම අන්තිමට විපක්ෂයක් බවට පත් වෙනවා සමහර තැනකදී. ඒ බලන්න. සෝමනස්සයට මම කැමතියි. දෝමනස්සයට මම අකමැතියි. මේ දෙකම අතීතයට එකතු වෙනවද නැද්ද? මේ දෙකම අතීතයට එකතු වුණාට පස්සේ දෙකෙන්ම ආපහු හැදෙන්න මොනවද කියලා බලන්න මතක් වෙනකොට. ඇහැ කන නාසය දිව ශරීරය හින්දා නේ මනසින්දා. හරිද? කවුරු හරි මට කම්බලට පාරක් ගලුවා. ඒ වෙලාවේ ඇතිවෙච්ච දෝමනස්සය සිදුවම කනින්ද ඇතිවෙච්ච දෝමනස්සය. හරි මේක බෙදා ගන්න අපි බෙදලා බලමු මේක අපිව. කනේට කනට රිදුම් ඇතිවෙච්ච හින්දා මට දෝමනස්සයක් ඇති වුණා. නේද? ඊට පස්සේ ඇති වෙන්නේ මොකක් හින්දාද? මනසින්ද ඇති වෙන දෝමනස්සයක්. ඇයි? මනසින් එක මතක් කරනකොට දැන් කන රිදිලා නෙවෙයි. මන මනෝ ස්පර්ශයෙන්ද මට මතක් වෙනවා අර අපේ මම කනට ගහුවා එදා කියලා මතක් වෙනකොට දැනුත් දෝමනස්සයක් හටගන්න. ඒක වර්තමාන දෝමනස්සය. හැබැයි ඒක මොකක්ින්දද? මනසින් දායස් ගන්නා වූ දෝමනස්සයක්. හරිද? දැන් අතීත එහෙනම් අතීතයේදී මට වෙනත් ඉන්ද්‍රියකින්දා හෝ මනසින්දා හෝ දෝමනස්සයක් ඇති වුණා නම් ඒක අද දෝමනස්සයක්මයි. නේද? අතීතයේදී මට මනසෙන්දා හෝ වෙන ඉන්ද්‍රියකින්දා හෝ සෝමනස්සයක් ඇති වුණා නම් ඒක දැන් මතක් වෙනකොට මොකද වෙන්නේ? සෝමනස්සයක් වෙලා ඒක. මනසෙන් එන දෝමනසයි දැන් නැහැ. මම මෙහෙමයි හිටියේ. මට මෙහෙමයි හම්බුනේ. මම මෙහෙමයි කරේ කියලා දෝමනස්සයක්. ඒකයි මම කියේ පස්ස විපස්ස දෙගොල්ලම විපස්ස වෙනවා අදිටෙදි කියනවා. නේද? හ්ම් එතකොට අපි සෑහෙන දුකක් විඳිනවා වගේ තේරෙන්නේ නැහැ. සෝමනස්සය කියලා විඳින්නේ මේ මොහොතේ ඇති වෙන මොකක් හරි එකක් ඉඳ ඇති වෙන යන්තම් මාත්‍යයක් විතරයි. ඒක ගැන තින්නේ හරි බයෙන් නැති වෙයිද දන්නේ නැහැ. වෙනස් වෙයිද දන්නේ නැහැ. නැති වෙන්න නම් දෙන්නේ නැහැ. නේද? සැකයෙන්, බයෙන්, පීඩණයෙන් හැම වෙලේම වාසය කරන්න පින්නත්. හරිද? ඒ දෝමනස්සේ, ඒ සෝමනස්සේ වර්තමාන මොහොතේ විඳින සෝමනස්සය තුල ගැප්පෙච්ච, ඉරවෙච්ච නේද? මිච්ඡ වෙච්ච පීඩන දුකක් තියෙනවද නැද්ද? ප්‍රිය කෙනෙක්ව දැකීම දැක්කා හම්බුණා කතා කරන මොහොතේ පවා පොඩි පීඩනයක් වෙනවාකට මෙයා මෙයා වෙනස් වෙලාද වෙනස් වෙයිද වෙනස් වෙන්න නම් දෙන්නේ නැහැ කියලා හැම වෙලෙම අල්ලා ගැනීමක් රඳවා ගන්න ගන්න උත්සාහයක් ඇයි වෙනස් වෙන ස්වභාවයේ තියෙන හින්දා අනිත්‍ය ස්වභාවයේ තියෙන හින්දා දුක්ඛ ස්වභාවයේ තියෙන හින්දා බැඳීමක් ඇති වුණා නම් ඒක මහා බරක් වගේ හරියට ලොකු වස්තු ගොඩක් හම්බෙච්ච කෙනෙකුට ලොකු වස්තු ඕනේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන උදාහරණයක් ගන්නම්. කාකු ටිකක් ඉන්නවා. ඔක්කොම මස් කෑල්ලක් බලාපොරොත්තුෙන් ඉන්නේ. එහෙනම් දැන් ඔක්කොම ඉන්නේ දෝමනස්සෙන්ද නැද්ද? දෝමනස්ස සාගතේ ඉන්නේ ඉතින් මස් නෑ කට්ටියට. එක මස් කෑල්ලක් දානවා. එක්කෙනාටයි හම්බෙන්නේ. දැන් අනිත් ඔක්කොම දෝමනස්සයි. දැන් දෝමනස්ස වැඩි නෑයි. අපිට මස් හම්බුන්නේ නෑ. දැන් මස් කෑල්ල හම්බෙච්ච කපුටා ඉනවා. එයාට කොහොමද දන්නේ එයාට සෝමනස්සයක් ආව තමයි මම මේක ගත්තා කියලා. ගත්ත ගමන් එයාට මොකද වෙන්නේ? කියබල යන්න ඕනේ. අනිත් අය පස්සෙන් බන්නනවා කොටන්න. නේද? මේක අරගෙන වේගෙන් දුවන්න ඕනේ. දුවලකින් හංගන්න ඕනේ. පරිසම් කරන්න ඕනේ. පරිසම් කරන්න උපක්‍රම යොදන්න ඕනේ. හොරාල්ලන්න ඕනේ. එහෙනම් ඒ සෝමනස්සේ අස්සේ එයාට මේක ආරක්ෂා කරගන්න මේක රැකගන්න නේද? තියෙන පීඩන දුකක් තියෙනවද නැද්ද? එහෙනම් පංචකාම සම්පත්තිය ගැන එහෙමයි දේශනා කරේ. අපිටත් අපිට ලැබිලා තියෙන ඔක්කොම රැකගැනීමේ පීඩනය මට ලැබිලා තියෙන ආදරයක් වේවා, පුද්ගලයෙක් වේවා, ශරීරයක් වේවා, බඩු වේවා මොනවා හරි හරිද? ජීවි අජීවි හැම දෙයක්ම රැකගැනීමේ පීඩනය හැම නිමේෂයකම තියාගෙනද නැද්ද ඔය ගේනික සෝමනස් දෙහිඳි නේද අන්න එහෙමයි එහෙනම් ඒක අස්සම දුකක් නෙමෙයි මෙන්න මේ මේවා තමයි අපේ අපේ හැදෙන දේවල් මේ බාහිර ලෝකෙින්ද අපේ මේ సంతානගත හැදෙන්නේ ඒ වගේවා. ඒක අපි තේරුම් ගත්තේ නෑ. මට අයිති වැඩක් නෙමෙයි ඒක. ඒක මම හිතලා කරගත්තේ නෑ. ඒක තමයි ලෝකයේ ස්වභාවය. මේ උපකරණේ අන්න ඒ වගේ දේවල් හැදෙනවා. සෝමනස් හැදෙනවා, දෝමනස් හැදෙනවා. ඊළඟට කිසිම විදර්ශනාවක් නැතුව දැන් මේ මේසේ දකින්නකොට මේ බුලත් තෙම්පෝ දකින්නකොට මේ පවන්නත් දකින්නකොට නේද? මේවත් පංචකාම සම්පත්තියෙන්ද නැද්ද? මේවා ගැන ওই පැත්තට අදහසක් නැහැ. ඒකද මේවා දැක්කට මේවා හඳුනාගත්තට එතන සෝමනස්සයක්වත් දෝමනස්සයක්වත් උපදින්නේ නැහැ. අන්න එහෙම උපේක්ෂාවක් තියෙනවා. ගේහ නිසිත උපේක්ෂාවක් තියෙනවා. දැන් මොකද්ද? මේ මේ සෝමනස්සය නැත්තම් මේ පංචකාම සම්පත්තියින්ද සෝමනස්සයක් උපදවා ගන්න යම් යම් වස්තු තියෙනවා නම් බරක් උසගෙන යනවා වගේද නැද්ද? ඒවා රැක ගැනීමේ බර ඒවා හරියට නිකන් හරි ගොඩාක් අපි හිතමුකෝ කෙනෙක් අතර දෙනවා මේ රත්තරන්නේ රත්තරන් වටිනවනේ රත්තරන් කිලෝ 50ක් දෙනවා 40ක් දෙනවා 20ක් දෙනවා දැන් ඉතින් මොකද කරන්නේ ගත් එක නම් ගත්තා තමයි දැන් ඉතින් අරයි යනකොට අරයි යනකොට රිදෙන්නේ නැවද නැද්ද බරද නැද්ද අන්න ඒ වගේ මේකේ බරක් තියෙනවා හරි අන්න ඒ ඒ දරුණු බර මේවා රැක ගන්න ඕනේ කියන දරුණු බර ඉන්නත් මේ විදර්ශනා කරන කෙනාට පංචකාම සම්පත්තිය පිළිබඳව නැත්නම් වස්කම් පිළිබඳව නැත්නම් පංච උපාදානස්කන්ධය විදර්ශනාවට හරවන කෙනාට අන්නර බර අයින් වෙනවා. ණයක් ගත්ත කෙනෙක් ණය බරෙන් නිදහස් වෙනවා වාගේ වෙනවා. ලෙඩක් ඇත්ත කෙනෙකුට ලෙඩේ හොඳ වෙනවා වාගේ වෙනවා. හිරේ විලංගුවේ වැටිච්ච කෙනෙකුට හිරේ ඒකෙන් නිදහස් වෙනවා වාගේ වෙනවා. බලහත්කාරකමෙන් මෙහෙකාරකමකට අහු වුණාම ඒකෙන් නිදහස් කරා වාගේ වෙනවා. කාන්තාරේ ඇවිදගෙන යන කෙනෙකුට හැම දැනම බැලුවා ස්ථිර සනීපයක් නැහැ, ස්ථිර සැපයක් නැහැ. අන්න ෂේම භූමියක් හම්බුනහම අන්න එයාට සැපයක් ලැබෙනවා. අන්න ඒ වගේ වෙනවා. එහෙනම් නෙක්ඛම්මයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මේ පංචකාම සම්පත්‍ය මෙනෙහි කිරීමෙන් සෝමනස්සයක් උපදිනවා. ඒකට කියනවා නෙක්ඛම්ම නිස්සිත සෝමනස්සය. සක්කුවින්දා, සෝතේින්දා, ගහනේින්දාම සෝමනස්ස උපදිනවා. එයි වෙනදා ඇහෙන් දකින රූපය ගැන පංචකාම සම්පත්තියේ යුක්තව ඒ රූපය ගැන බොහොම දැඩි ලෝභයකින් පීඩිතව සතුටු වෙච්ච කෙනා දැන් ඒක දැකලා ඒක අනිත්‍ය ඇහැින්දම අනිත්‍ය දැනිලා කනින්දම අනිත්‍ය දැනිලා නාසයෙන් ගන්ධයෙන් අනිත්‍ය දැනිලා අනිත්‍ය දුක්ඛ අනාත්ම දැනිලා එයාර බරෙන් නිදාස් වෙනවා අන්නර නෙක්ඛම්මේින්දා උපදනා වූ සෝමනස්යක් තියෙනවා හරි එතකොට ඒ විතරක් නෙවෙයි ධ්‍යාන බල ආදීයකටපත් වෙලා මේ මේ සෝමනස් ඒ කියන්නේ අපි බලන්න ඕනේ. මගේ එක කොටසක් වහගෙනද මම? මේ මනුස්ස ජීවිතයක් ලැබිලා මම මේ ඇහැ කරනාසේ දිවතරේ විතර සෝමනස් උපදවන්න හදනවා. ඇයි තව ක්‍රමයක් නැද්ද? ඇහැ කරනාසේ දිව ශරීරයේ මනස කියන එකෙන් සෝමනස්යන් උපදවන්න හදන කට්ටියට හරි කරදරයි. මොකද? ඒ සෝමනස්ය මත රඳා පැවතිලා තියෙන්නේ. අනිත් අය මත රඳා පැවතිලාද නැද්ද තියෙන්නේ? එකම හිඳ උපදන ආසෝමනස් එහෙම එකක් නෙවෙයි. දෝරේ ගලා යන උල්පතකින් ගලන වතුර වගේ මේක ඇතුළෙම එන එකක්. ඒක අනිත් පැයට වෙනස් කරන්න බෑ. නේද? ආදර සමහර මම මේක මේක තේරුම් කරවන්න කියන්නේ සමහර අයගේ චිත්තසංතානවල තියෙන සතුට 99 අවුරුද්දකට බදු දීලා තියෙනවා. 99 අවුරුද්දකට බදු දුන්න ඊට මට වගේ. දැන් ඉතින් ඒක පාවිච්චි කරන්න බදු ගන්න අය. ඒ වගේ සමහර අය තමන්ගේ හිතේ ඇති කරගත හැකි සතුට බදු දීලා අර අනිත් අය මත රඳාපවතින. මං කැමති අය මං කැමති තැනට මං කැමති වෙලාවට මං කැමති විදිහට මං කැමති මං කැමති තැනට වෙලාවට ඇවිල්ලා මං කැමති විදිහට ඉන්නවා නම් එහෙනම් මගේ සතුට කාගේ මතද? වෙන කෙනෙකුට දීලා තියෙනවා. අයියෝ කරගත් අපරාධ. නේද? එහෙම නෑ පින්නත් මේ නිකම්ම සාගත නෙක්ඛම්ම නිස්සිත සෝමනස්සේ එහෙම නැහැ. ඒක ඇතුළෙන්ම උපදින එක. ඉතින් ඇහෙන් රූප දැකලා කනෙන් ශබ්ද අහලා ඇතුළෙන් නම් සස් වෙන්නේ ඇතුළෙන් නෙවෙයි ඒකට. මේ සෝමනස්සේ හැදෙන්නේ. මේකත් සෝමනස්සේ. එහෙනම් කොහොමද වටින්නේ? ණයට ඉල්ලගත්ත සෝමනස්සේද වටින්නේ Tamanටම තියෙන එකද වටින්නේ? අර බාහිර ලෝකයේ එක එක්කෙනාගෙන් ඒවා ඒවා ගත්ත ඒවා ණයට ඉල්ලගත්තා වගේ ආපහු දෙන්න ඕනේ ඒවා. දැන් යාලා වෙනස් වෙනකොට මේක නැති වෙනවා. අරක එහෙම එකක් නෑ. එහෙනම් වටින්නේ කොහොමද? ඒවට උත්තර නැහැ. ඒවට උත්තර දෙන්නේ නැහැ. එකම සෝමනස්සේ මහා වටනකමක් තියෙනවා නේද? ඒකට ඉවල් ගන්න ඕන අපි. මෙහෙම එකක් මේ ලෝකේ තියෙනවා කියලා දැනගන්න ඕන අපි. අර මම එක පැත්තක් විතරයි ලෝකේ අල්ලගෙන ඉන්නේ. නෑ තව දේවල් වගේක් තියෙනවා. මට අහුවෙච්ච නැති කොටසක් තියෙනවා. මං අල්ලගත්ත කොටසේ විතරක් මං ගැලක් කරගෙන ඉන්නවා. ඊට වැඩි එහා ගිය සෝදායක තත්ත්වයකට පත් වෙන්න පුළුවන්කම තියෙනවා කියලා දැනෙන්න ඕනේ අපිට. හොඳයි. හරි. ඒ වගේම නෙක්ඛම්ම නිස්සිත දෝමනස්සකුත් තියෙනවා. ඒ මොකක්ද අපි? අතීතයේ වැඩ වාසය කරපු මහා උත්මයාණන් වහන්සේලා අතීතයේ වැඩ වාසය කරපු නැත්නම් මේ ධර්මය තුල හික්මිච්ච අය සෝවාන් සකදාගාමී අනාගාමී අරියත් කියන තත්ත්වයන් වලටපත් වුණා. ධ්‍යාන බල ලබා ගත්තා. එක එක එකකින් සෝදායක තත්ත්වයටපත් වුණා. කෙනෙක් විදර්ශනා කරන ඒවා කරගන්න කියලා. හැබැයි ඒවා කරගන්න ගියාම ඒ තැනට කරගන්න හම්බෙලා නැහැ තාම පොඩ්ඩක්. අන්න දුම්නස් උපදිනවා. අනේ මට තාම බැරි වුණානේ මේ தත්තරපත් වෙන්න කොහොම හරි මේ தත්තරපත් වෙන්න ඕනේ මේක කරගන්න බැරි වුණානේ කියලා දුක් උපදිනවා. දුම්නස් සංකේතය උපදිනවා. ඒක දුම්නස්. උපේක්ෂාව උපේක්ෂාව කියන්නේ විදර්ශනාවෙන්ම Tamanට උපදිනා වූ නේද? කැලෙන්නේ ගැටෙන්නේ නැති ස්වභාවය විදර්ශනාවෙන් දැකින උපේක්ෂාව එක බොහොම ප්‍රබල උපේක්ෂාවක්. දැන් ඔන්න දැන් අපි ඔය කතා කරා දැන් 36 ගැනමයි. මේ පැත්තෙන් 3යි, හේහනිසිත මේ පැත්තෙන් 3යි. නෙක්ඛම්මනිසිත මොනවද? සෝමනස්ස, දෝමනස්ස, උපේක්ෂා. නේද? ඒකට ඒක ආය ඇකරණාස දිව ශරීරයේ මනස කියලා වැඩ කරනවා 36යි. නේද? නමුත් ලොකු කොටවල් දෙකක් තියෙනවා මොනවද? හේහනිසිත සහ නෙක්ඛම්මනිසිත කියලා. තේරෙනව නේද? දැන් පින්නත් බුදුරජාණන් වහන්සේ මේ 36 දේශනා කරලා ওই කොටස් දෙක බෙදලා හරි පුදුම කතාවක් දේශනාවක් කරනවා අපිට. ගේහනිසිත යම් සෝමනස්සයක් තියනවාද අන්න ඒ සෝමනස්සය ප්‍රහාණය කරන්න කියනවා. ප්‍රහාණය කරන්න කියන්නේ මොකෙන්ද? ආදර පුළ යෝජනාවක් කරන්න. ගේහනිසිත කියලා කියන්නේ පංචකාම සම්පත්තියේ හින්දා ඇති වෙන සෝමනස්ස හිතේ. ඒ සෝමනස්ස ප්‍රහාණය කරන්න කියනවා නෙක්ඛම්ම නිසිත සෝමනස්ස උපදවා අන්නර බලු දුක් විඳිනවා කියන කතාවට යන්නේ ඒකයි. අපේ ඇත්තෝ මේ නෙක්කම්ම නිශ්චිත සෝමනස්සේ උපදවා ගන්නේ නැති හින්දා. ඒ කියන්නේ විදර්ශනාවෙන් ඉපදිය යුතු සෝමනස්සේ උපදවා ගන්න නැති හින්දා අර අර පංචකාම සම්පත්තියෙන් උපදින සෝමනස්සයක් තියෙනවා නම් ඒ සෝමනස්සය කොච්චර අපට යුතුයකම් කරත් කොච්චර නේද අර මේ වෙනස්කම් කරත් කොච්චර ඒ සෝමනස්සේ හින්දා සෝමනස්සය තුනත් ඒක නැති වෙන්නේ නැහැ. නිකන් නැති වෙන්නේ නැහැ. ඉතින් ඒ මත්තම නැහි නැහි නැහි නැහි නැහි නැහි හැප්පි අපි සමාවදීදී මේ ධනේ කමක් නැහැ කිය කිය ඒකම නැහි නැහි නැහි නැහි ඉන්නේ ඇයි? ඒකට විකල්පයක් හැදෙන්නේ නැති නිසා. එහෙනම් ඒක තමයි එක එක එක එක දේවල් පිටිපස්සෙම පන්න පන්න පන්න පන්න ඉන්නේ. ඒ සෝමනස්සය ප්‍රහාණය වෙන්න නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරමින් නෙක්ඛම්ම නිසිත සෝමනස්සය තමන්ගේ උපදවා ගත්තොත් ගේ නිසිත සෝමනස්සය අයින් කරන්න එහෙමයි බුද්ධ දේශනාවේ තියෙන්නේ. එහෙනම් ඒක උපදවා ගන්න ඕනේ මේක අයින් කරන්න. නැත්තම් මේක අයින් වෙන්නේ නැහැ. මේක අයින් වෙන්නේ නැතුව මොකද වෙන්නේ? විකටම භවය යනවා. අර බැලීමේ ආසාව, ඇසීමේ ආසාව, විඳීමේ ආසාව එකක්වත් ඉවර වෙන්නේ නැහැ මරණ මොහොත වෙනකන්. එතකොට මොකද වෙන්නේ? ආය කරගත්ත පින්පව් අනුව ආය හැ කම්බෙනවා බය වෙන්න දෙන්නේ නැහැ. විකටම ඇහැ දිනවා. ඇහැ දිනවා, කන දිනවා, නාය දිනවා, දිව දිනවා. අමතරවත් හම්බෙනවා. වැඩිනම් හම්බෙනවා නමනවා. වාලිගහ හම්බෙනවා. කුරහ හම්බෙනවා. කොටවල් හම්බෙනවා. ඉතින් ඒවත් එක්ක තමයි ඇත්ත එහෙම දෙනකොට තව මොන සම්බේ. ඉතින් එතකොට හරි දුක් වෙනින්ද වෙනවා. ඒකද ඒ සෝමනස්සය අයින් කරගන්න අරකයි. ගේහනිසිත දෝමනස්සයක් නැති වෙනවා. ගේහනිසිත දෝමනස්සය අයින් කරගන්න කියලා දේශනා කරන්නේ නෙක්කමනිසිත දෝමනස්සය උපදවාගෙන. අර බලන්න දෝමනස්සයෙන් දෝමනස්සය කපන්න කියලා කියන්නේ. ඒක කොහොමද වෙන්නේ කියලා උදාහරණකින් පොඩ්ඩක් පැහැදිලි කරගමු කෙටි උදාහරණයක්. අපේ පාරේ ගෙදරට යන පාරේ ඉන්න මම බොහොම හිතවත් කෙනෙක්. මම කතා කරලා යන්න බැරි වුණොත් මට දෝමනස් උපදිනවා. ඒක තමයි හැමදාම කතා කරලා යන්නේ. දැන් රූපවාහිනිය තියෙනවා මම බලන්න කැමති වැඩසටහන. ඒක බැලුවේ නැත්නම් මට දෝමනස් උපදිනවා. හරිද? දවල්ට හැමදාම මම නිදා ගන්න ටිකක් පුරුදු වෙලා නිදාගත්ත නැත්නම් දෝමනස් උපදිනවා. ඔය වගේ කීපයක් තියෙනවා කියන්නේ. දැන් අපේ ගෙදර ලොකු උත්සවයක් තියෙනවා ලබන සතියේ. හරිද? වෙන වැඩක් දැන් අලුත් වැඩක්. ලොකු උත්සවයක් තියෙනවා. මේකට මගේ හිතවත් කට්ටියක් වෙනවා ලොකු පිරිසක් එනවා. දැන් මට මේක කරගන්න හරියට බැරි වුණොත් කියලා දෝමනස්යෙන් දැන් ඇවිල්ලාද නැද්ද තියෙන්නේ. ඒක අර රූපවාහිනිය බලන එකටත් වැඩිය අර අල්ලපු ගෙදර එක්කත් කතා කරනවටත් වැඩිය මේ නිදා ගන්නවටත් වැඩිය වටිනවද නැද්ද? ඒක වටින දෙයක් නේද? අන්න බලන්න දැන් මම මේකට සූදානම් වෙන කාලේ. කොහොම කාර්ය බලලා. ඉතින් හරිය වේගෙන් වැඩ කරන වෙලාවේ අර හිතවත් කෙනා දකිනවා පස්සේ හම්බෙමු කියලා යනවා. කවුද නැද්ද? මට දෝමනස්යක් යනවා. ඇයි වෙන දෝමනස්යක් තියෙනවා? ලොකු දෝමනස්යක් තියෙනවා නේද? දැන් රූපවාහිනිය මම කැමතිම වැඩ කරගෙන යනවා. පස්සේ බලනවා. කියලා නිකන් යනවා. ඇයි මට ඊට වඩා වෙන ලොකු රාජකාරියක් තියෙන හින්දා. නේද? තේරෙනව නේද? අන්න ඒ වගේ පින්නත් මේ කවුරුහරි කෙනෙක් නිවනේ තියෙන උත්කෘෂ්ඨභාවය තේරුම් ගන්නවා. මම නිවන් දකින්න ඕනේ කියලා තේරුම් ගන්නවා. මම සෝවාන් සකදාගාමි අනාගාමි හරියට වෙන්න ඕනේ කියලා තේරුම් ගන්නවා. හරිද? අන්න ඒක තේරුම් ගත්තාම එයාට ලොකු දෙයක් නේද? එයාට ඒ ඉලක්කයට යන්න බැරි බැරි වෙන දෝමනස්ය තියෙනවා හිතේ. හරිද? ඒ දෝමනස්යෙන් එයා ඉන්න වෙලාවේ මම මේ මම ධ්‍යාන මාර්ගයකට යන්න ඕනේ. මම නිවන් දකින්න ඕනේ. අන්නේ දෝමනස්ය Tamanට තියෙනවා නම් කවුරුර කෙනෙක්ගේ පොඩි අමනාපයක් තේරෙනවා. කවුරුර කෙනෙක් පිටිය මාත් එක්ක කතා කරන්නේ මේ දවස්වල. මොකද වෙන්නේ? වෙන දහම් නැරෙන්න හදනවා එකත් එක දැන්. ඉතින් එයා කතා කරත් එකයි එයා දැන් හොඳට කතා කරොත් එහෙම මේ දවස්වල ගියේ ආය දවසක එයා ආය කතා කරන්න නැතුව යනවා. දැන් මම කතා කරනවා කතා කරපෙන් මට ඒකේ තරම් අදාළ හරි මට ඊට වැඩිය ලොකු දෝමනස්සක් තියෙනවා මගේ ධ්‍යාන බලය නේද රාගාදී කෙලෙස් ධර්ම හින්දා දෝමනස්සක් උපදිනවා මේක ඊට වැඩිය මට ලොකුයි අර පැත්ත නේද එතකොට අන්න බලන්න නෙක්ඛම්ම නිස්සිත දෝමනස්සය අපිට ඉපදුනොත් තමයි මේ පොඩි පොඩි දේවල් ඔක්කොම බැහැර වෙනවා ඇයි පොඩි ලොකු ලොකු ලොකු අවශ්‍යතාවයක් තියෙනවා නම් පොඩි දේවල් එක්ක තියෙන දෝමනස්සය අයින් වෙනවා තේරෙනවද හොඳට එහෙනම් මට අහවලා කතා කරේ නෑ, අහවලා hina වුණේ නෑ, අහවලා මේ දවස්වල අමනාප වෙලා, අහවල් දේවල් නෑ මට, මට ලොකු ගෙයක් නෑ, මට ලොකු වාහනයක් නෑ, මට ලොකු දුරකථනයක් නෑ, මට ලොකු පිරිසක් නෑ, මට ලාභ නෑ, කීර්ති නෑ, ප්‍රශංසා නෑ කියලා දෝමන සුපදීද අපේ පිටත් මේ නිවන් දකින්න හිත වැටිච්ච කෙනාට. නේද? එහෙනම් විසුණු මහන්සේගේ සරල ජීවිතයේ අර්ථය මොකක්ද කියලා තේරෙනවද? නේද? වික්ෂුණාන්දට අපි කියන අනේ රහු දුක් විඳින්න එපා, ගැලේ ඉන්න එපා. නේද? හරියට දුක් විඳිනවා, හරි මේ කියලා කියන උන්වහන්සේ ගානක් ඇයි? උන්වහන්සේට වෙන වැඩක් තියෙනවා. වෙන ලොකු රාජකාරියක් තියෙනවා. ඔය මේ එක එක්කනාගේ පවිර්පාසානම් ගැන හිත හිත ඉන්න වෙලාවක් නෑ. නේද? රණ්ඩු වෙවි ඉන්න වෙලාවක් නෑ. ලොකු ගම් කතා කරගෙන ඉන්න වෙලාවක් නෑ. නේද? ඇයි ඊට වැඩි ලොකු වැඩක්? කියනවා එන්න ඒ දෝමනස්ය අපි තුරු ප්‍රතිසෝධ හරිද? මොකද කියන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය මොන තරම් අපේ ජීවිතේට එකකට බලන්න. නේද? ඇයි මම හොයන්නේ නැත්තේ? මම මල් පූජා කර කර විතරක් ඉන්නවා වගේ මට පේන්නේ. නේද? මේ ධර්මය දැනුණාමයි පූජා කරන මලේට මහා ආනිසංසයක් අපිට ලැබෙනවා. ධර්මය දැනුණාමයි නේද? පූජා කරන පහනට මහා ආනිසංසයක් ලැබෙනවා. ධර්මය දැනුණාමයි මේ විසඳුම තියෙනවා කියලා දැනුණාමයි අපිට බුදුරජාණන් වහන්සේ කරන වන්දනාවේදී මේ පොළොවේ පොළොවේ පෙරලිලා මේ ශරීරය ගුරු කරලා වඳින්න ඕනේ වගේ වන්දනාවක් සිද්ධ වෙන්නේ අතුලාන්තේ. ඒක තමයි ශ්‍රද්ධාව. හරිද? එහෙම නැතුව කරන්නම් වාලේ කරන එක නෙවෙයි. දැන් දන්නවද? දැන් එනම් ගේහ නිස්සිත, සෝමනස්සය, ගේහ නිස්සිත, දෝමනස්සය, නෙක්ඛම්ම නිස්සිත, සෝමනස්ස, දෝමනස්ස දෙකෙන් කපා ගන්නවා. ඊළඟට දේශනා කරනවා නෙක්ඛම්ම නිස්සිත උපේක්ෂාවෙන් අර සෝමනස දෝමනස දෙක අයින් කරගන්න කියලා. ඒක ඉතා ප්‍රකටයි. අර බලන්න දෙවෙනි ධානය, තුන්වෙනි ධානය ආදී තැන්වල පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය ප්‍රීති පරිසංවේදී, සුඛ පරිසංවේදී කියලා තියෙනවා. ඒවා චිත්ත සංකාරය. අන්න හතරෙන් ධානය දක්වන වෙනකොට එනවා පස්සම්බයන් චිත්ත සංකාරය. එතන සැප ප්‍රීතිය නෑ උපේක්ෂාවෙන් වැටෙනවා. එහෙනම් මොකද වෙන්නේ හතරවෙනි ධානය දක්වා යමි වර්ධනය කරන්නේ නම් එයාට මොකද වෙන්නේ එහෙනම් නෙක්ඛම්ම නිස්සිත උපේක්ෂාවෙන් නෙක්ඛම්ම නිස්සිත සෝමනස්සේ දොමනස්සේ ප්‍රහාණය කරගන්න කියලා ඉස්සන. ඊට පස්සේ දේශනා කරනවා මේ උපේක්ෂාව ප්‍රහාණය කරගන්නේ මොකෙන්ද? ඒ උපේක්ෂාව ඒකත්ව දානත්ව කියලා ගොඩක් දීපේකට බෙදෙනවා දෙකකට බෙදෙනවා. චතුත් ධානය දක්වා නානත්ව උපේක්ෂාව. නානත්ව විදර්ශනා උපේක්ෂාව. ආකාසඤ්ඤායතනය, අකින්චඤ්ඤායතනය විඥානායතන විඥානච්ඡායතනය සහ නේව සංඥා නාසඤ්ඤායතනය කියන කොටස් වෙනකොට ඒකත් උපේක්ෂාව. ඊට පස්සේ ඒකත් උපේක්ෂාවෙන් ඥානත් උපේක්ෂාව ධාර කරගන්නවා. හරි. ඊළඟට දේශනා කරනවා ඒකත් උපේක්ෂාව ධාර කරගන්න කියලා හරියත් මාර්ගය. එතකොට මේ හැම සත්පදයකින්ම ධාර කරනවා. හරි. එතකොට බලන්න පින්නත් මේ ක්‍රමානුකූලව අපි කළ යුතු දේ මෙන්න මේ බුදුරජාණන් වහන්සේ මේ ආයතන වලින් අපි තුල එක එක්කෙනා තුල එක එක්කෙනා තුල හටගන්න ස්වභාවයන් ගැන දේශනා කළා. සමහර අය මේ 36න් ඉන්නේ 18ක විතරයි. අනිත් 18ක් 18ක්ම වහගෙන. ඝන අන්ධකාරයේ වාසය කරනවා කියන්නේ ඒකයි. ඒ ඒ 18ක් ඉඳා ඒ ඒ 18ක් මොනවද කියලාවත් දන්නේ නෑ මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා ඉන්නත් ඉපදුනාට පස්සේ මොකද්ද මේ වෙන්නේ මේ උපකරණයට කියලා මෙලෝ දෙයක් දන්නේ නැතුව පිස්සු හැදුනා වගේ ජීවත් වෙනවා යම් කිසි පිටා හරි පිස්සු හැදුනා වගේ ජීවත් වෙනවා මොනවා කරනවද දන්නේ නැහැ ඒ කියන්නේ මේ වෙනවා වෙන දෙයට ඉතින් තත්ත්ව දලා ඉන්නවා මේ සෝමනාථයක් ඉපදුනා ඉතින් ඔය හරියට කවුරු වගේද බලල් පැටියා වගේ ඒ බලල් පැටියා වගේ එයාට කොතනද සැප දැනෙන්නේ? සැප දැනෙන්න තමයි බුදියන් කියන්නේ. නැගිටවල අපි ගෙලින් කරලා දෙනවා අය දකුණු ගාලා එතන වැටෙනවා. කන්නේත් නැහැ, බොන්නේත් නැහැ, නාන්නේත් නැහැ මොකවත් නැහැ. ඊට පස්සේ යාට ඇදේ සැප ඒ ඒ රෙදි කෑල්ලේ සැපට වැඩිය බඩ ගින්දර එනකොට බඩේ ගින්දර එනකොට මොකද වෙන්නේ? ආ වේගෙන් ඇවිල්ලා ඇස් දෙක පියාගෙන කාගෙන කාගෙන කාගෙන යනවා. ඉතින් එහෙම තමයි යාගේ වැඩේ එහෙමයි. එයාට කොතනද සැප දැනෙන්නේ? ඒ වෙලාවට ඒ දේ කරනවා. තීර්ථ සත්‍යයක් මෙහෙම දැනගන්න. සැප දැනන පැත්තට හේතුවගෙන යනවා. මොකද මේ වෙන්නේ කියලා යාළුවා තේරුම් ගන්න බෑ. ආය අනුපරයක් එන්න වගේ යන්න මට පේන්නේ. එහෙමවත් මොකද්ද වෙන්නේ කියලා හොයන්නේ නැතුව. තමන්ගේ ක්‍රියාකාරීත්වය ගවේෂණය කරන්නේ නැතුව. හරි? සැපදන්න තන සැපදන්න තනම ඇලි ඇලි ඇලි ඇලි යමෙක් වාසය කරන්නේ නම් බෑ බෑ ඉතින් කියන්න. ඉතින් කියන්න ඕනෙම නැහැ. නේද? ඉතින් ඇයි අපි මේවා ගැන උපද කියාගෙන ආ මේවා ගැන කතර මට කියන්නේ කාටත් එක්කද? ඔය අනුපද ටික කාටත් එක්කද? මේ දේශනා කරන මටත් එක්ක. ඇයි මේක බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ? දේශනා කරලා වැඩක් නැහැ පින්වත්නි. ඒ පැත්තට තමන්ගේ අවධානය යොමු කරේ නැත්නම් මෙන්න මේ සෝමනස්ස සාගත හැඟීම උපදිනවා. මේක ප්‍රහීණය කළ යුතු දෙයක්. හ්ම් මට ඇයි මේ පංචකාම සම්පත්තියෙන් මාව ගැලවෙන්නේ නැත්තේ? ඇයි පංචකාම සම්පත්තියෙන් තියෙන ඇලීමෙන් මාව ගැලවෙන්නෙම නෑ මොන જાති කරත් ගැලවෙන්නේ නෑ. ඇයි මම නෙක්ඛම්ම නිශ්චිත සෝමනස්සය උපදවාගන්නේ නැතිඳයි කියලා Tamanට හොඳට දැනෙන්න ඕනේ. ඒ හේතුඵල ධර්ම දැනෙන්න ඕනේ. අපිට තේරෙන්න ඕනේ අපි පින්නන්නේ අපි ළඟ උපදින සෝමනස්සයවත්වත් අපි ළඟ උපදින දෝමනස්සයවත්වත් උපේක්ෂාවක්වත් අපි කරගන්න දේවල් නෙවෙයි. අපි කරගන්න දේවල් නෙවෙයි ඒවා උපදිනවා. නිකන් උපදිනවා නෙවෙයි ඉබේ උපදිනවා නෙවෙයි ඒවා උපදින්නේ කොහොමද? හේතු හේතු ඇතුවයි උපදින්නේ. ආන්ගේ හේතු ඇතුව උපදින්නේ නිකම්ම සාගත සෝමනස්සය අකණ්ඩව මේ ඒකම ඇලි ඇලියේ සෝමනස්සය උපදින්නේ ගේහනිස්සිත සෝමනස්සය උපදින්නේ නිකම්ම සාගත සෝමනස්සය උපදවා ගන්නේ නැති හින්දායි. ඒක නැති කල්හි මේකම මේකම මේකම නැවත නැවත නැවත නැවත සකස් වෙන හැටි නේද? අරගෙන බලන්න. මේ ජීවිතේ තේරුම් ගන්න ඕන අපි. හොඳට තේරුම් ගන්න ඕන. මේක මට ආයේ ජීවිතයක් නෙවෙයි. මේ මැත්තේ නිකාන් ඔහේ ඉඳලා හරියන්නේ නැහැ. මේක මට දැනෙන විදිහටම ජීවත් කරවලා හරියන්නේ නැහැ. මේ ශරීර නැත්නම් මේ රූප, මේ වේදනා, මේ සංඥා, මේ සංකාර, මේ විඥාන. එහෙම නැත්නම් රූප, ශබ්ද, ගන්ධ, රස ස්පර්ශ ධම්ම කියන බාහිර ආයතන අභ්‍යන්තර ආයතන ගැටි ගැටි මේ මට අයිති නැතුව සැඩ පහරක යනවා වාගේ මේ සිද්ධ වෙන සිද්ධියට මාව අහුවෙලා බලන්න මේ අහුවෙච්ච අහුවෙලා කොච්චර අහුවෙලාද කියලා නැත්නම්ගේ මං අහනවා මේ වෙනකොට ජීවිතේ ආවේ Taman කැමති විදිහටමද කැමති තැන්වලම දන්නේ දැන් ඉන්නේ කැමති රස්සාවම දන්නේ දැන් කරන්නේ කැමති අයත් එක්කම දන්නේ දැන් ජීවත් වෙන්නේ එහෙමද? එහෙමද? කැමති විදිහටම යන්න පුළුවන්කමක් නැත්තේ නෑ. අද හැන්දෑව මොනව වෙන්න තියෙනවද දන්නේ අද හැන්දෑවේ මොනව වෙන්න තියෙනවද දන්නේ කියන්නේ අද හැන්දෑවේ දැනගත්තොත් පිළිකාවක් තියෙනවා ශරීරයේ කියලා. මොනවා හරි කාරණාවක් උල දැනගත්තා. එතන ඉඳලා මගේ ජීවිතය සම්පූර්ණ වෙනස් කඩේමකට යනවද නැද්ද? නේද? ඉතින් හරියට නිකන් අවිනිශ්චිතව අනුමාන කරගෙන ජීවත් වෙන ජීවිතයක් අපේ මේ ජීවිතය. මිනිස්සු වගේ අපිට නිකන්. නේද? අනුමානයෙන් ජීවත් වෙන්නේ. මෙහෙම වෙන්නේ නැති වෙයි, මෙහෙම වෙන්නේ නැති වෙයි කියලා නේද? හැම වෙලේම බේරි බේරි බේරි බේරි බේරි බේරි යනවා. මේ දවස්වල ඩෙංගු මදුරාගෙන කට්ටිය බේරුණා කොහොමද? කට්ටිය බේරෙන්න බැරි වුණා. නේද? ඉතින් මොනවා වේද දන්නේ නැහැ. කොතනින් පහර වදින්ද දන්නේ නැහැ. නේද? ඉතින් මේකේ ඇත්ත తත්වය හොයාගෙන මේකෙන් අත මෙදෙන්න නම් ඔන්න ඒ ක්‍රමානුකූල පියවර අපිට හොඳට දැනෙන්න ඕනේ. ක්‍රමානුකූල පියවර දැනෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ විසඳුම තියෙන බව දැනෙන්න ඕනේ. හරි? මම අහන මේ අත්තන් කියනවා. දැනට වර්තමානයේ තියෙන මේ ත්‍රිපිටක ධර්මය තුළ මේ වගේ මේ සම්පූර්ණයෙන් මේ කෙලෙස් වලින් අප මිදීමේ මාර්ගයන් ක්‍රමවේද මුලික සූත්‍ර ධර්ම වල කිසිම අඩුවක් නැතුව තියෙනවද නැද්ද? දැන් අපි මේ කතා කරේ සලආයතන විභංග සූත්‍රයේ තියෙන ඒක කොටසක්. ඔකේ තව තියෙන මනෝපවිචාර කියන තියෙන තවත් තවත් වෙන වෙන වශයෙන් වෙන කොටස් වගේක් තියෙනවා. හරි? එතකොට ඔය තියෙන දේවල් වලින් පැහැදිලි විසඳුමක් අපි ගැන දීලා තියෙනවද නැද්ද? එහෙනම් අපි ත්‍රිපිටක ධර්මයෙන් පිට යමක් ගැන හොයනවා නම් ඉස්සෙල්ලා ත්‍රිපිටක ධර්මය හදාarලා ඉන්න ඕනද නැද්ද හොඳට? නේද? කවුරු හරි කියනවා නම් ත්‍රිපිටකය වෙනස් වෙලා කියලා ඉස්සෙල්ලා මොකද කරන්න ඕන? මෙන්න මෙතන මේ වෙනස් මෙන්න මම තමයි දැන් මේක හරියට කියන්නේ කියලා. මේක පුරාණ ත්‍රිපිටකය සම්පූර්ණ වෙනස් අපිට ඇවිල්ලා තියෙන ත්‍රිපිටකය වෙනස් කියලා කියනවා නම් අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ මොකක්ද? කියන එක හදාරන්න ඕනේ. ඒකේ කරුණු හොයන්න ඕනේ. ඒකෙන් නිවන් දකින්න පුළුවන්ද කියලා බලන්න ඕනේ. ඒකෙන් නිවන් දකින්න බැයි නම් කට්ටිය එකතු වෙලා වෙන පැත්ත බලාගන්න හොඳයි. හැබැයි ඒ වුණාට අපේ අත්ත මොකද කරන්නේ? කවුරුහරි කියපු ගමන් මේ දන්නවද ත්‍රිපිටකයක් වෙනස් වෙලාන්නේ? හරි. මෙලෝ සතරක් දන්නේ නැතුව යන්නම් වාලේ ඔහේ යන්න හදනවා. ඒක තමයි මගේ දැඩි අවවාදය. දැඩි අවවාදය තමයි බෞද්ධත්ව විදිහට නේද? මලකඩේ හැදෙන්නේ යකඩෙමයි. ඒක දේශනාවේ තියෙන දෙයක්. ද බුද්ධ ශාසනයේ විරස්තිය සඳහා Taman ත්‍රිපිටක දැනුම ඇති කරගන්න ඕනේ. ත්‍රිපිටකය තුල කළ යුතු දෙයක් තියෙනවා නම් ඒක කරලා බලලා ඉන්න ඕනේ වෙනත් දෙයකට යන්න ඉතින්ලා. මෙච්චර වටින ධර්මයක් අපිට ලැබිලා තියෙද්දී මේ ධර්මයට කවුරු හරි ප්‍රවිෂ්ඨ වෙන්න ඉන්නවා නම් වෙන කෙනෙක් වෙනස් මේ ත්‍රිපිටකයට පරිබාහිර දෙයක් ත්‍රිපිටකයේ තියෙනවා හෝ නැති දෙයක් නැති දෙයක් තියෙනවා හෝ තියෙන දෙයක් නැහැ හෝ කියලා කියනවා නම් ඒකේ මහා පාපයක් සිදු වෙනවද නැද්ද? මම එක දෙයක් අහන්නම්. මේ ධර්ම කරුණු ටික අහද්දී අපිට මොකද හිතුනේ? එතන විසඳුමක් තියෙනවා කියලා හිතුණාද නැද්ද? එහෙනම් අන්න ඒ தত্ত্বය අනාගත පරපුරටත් උරුම කරලා තියන්න ඕනද නැද්ද? නේද? අනාගත පරපරට උරුම කරලා තියන්න ඕනේ අපේ පිටත්. ශාස්ත්‍රීය ගෞරවය අනාගත පරපරට උරුම කරලා තියන්න ඕනේ. ධර්ම ගෞරවය අනාගත පරපරට උරුම කරලා තියන්න ඕනේ. අන්න ඒක වෙනස් කිරීම ඊටාම බලගත් පාපයක්. ඒවට දායක වීමත් දැනව නොදැන සාසනය විනාශ කිරීමක්. එතන ඒකවත් මතක තියාගෙන මේ පින්වත් අය තමන්ගේ භාව බලය යොදලා හරියම්බ කරගත්ත ධනෙ වේ පහදම් කරලා ඉතාමත්ම නිවැරදි දානයක් සිද්ධ කරගත් දානයක්. ඉතින් ඒ උතුම් දානය සිද්ධ කරගෙන මේ මේ ධර්මය යම් කිසි කෙනෙක්ගේ సంతානයකට ඇහිලා මමත් මේ ආකාරයට කටයුතු කරන්න ඕනේ කියලා ප්‍රබෝධය උපදවාගෙන ශ්‍රද්ධාව උපදවාගෙන කොහේ හරි තැනක කෙනෙක් බුද්ධ ශාසනයේ යෙදෙනවා කියලා ඇති කරගන්න හැම වාරයකම මේ අත්තන්ට බොහෝම පිං ලැබෙනවා. ඉතින් බොහෝම පිංවන්ත වූ මේ හැම දිනාටම මේ ධර්ම දානමය පුණ්‍ය කර්මයම තමන්ගේ අභිවෘද්ධිය සඳහාම තමන්ගේ නිවන සඳහාම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා